ආලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අනු නමේ වසරේ සැප්තැම්බර් මාසේ දහතුන් වන දින ප්‍රචාරය කරන ලද ගජමන් නෝනා කිවිදියගේ චරිතාපදානය පිළිබඳව සාකච්ඡා කෙරෙන සඳලු තලයේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. සඳලු තලය වේදිකාව සිනමාව රූපවාහිනිය රංග කලාව සහ ලලිත කලා නිර්මාණකරුවන් සමගම සුන්දර නවතන සඳලු තලය Thank you. සැලසුම් කොට ඉදිරිපත් කරන්නේ බුද්ධ රස බලපත්ති. පරාක්‍රම කොඩිතුවක් කවියාගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය තමයි දිවමන් ගජමන්. දිවමන් ගජමන් තුලින් ඔහු ගජමන් නෝනාගේ චරිතයට කිසියම් ආලෝකයක් එල්ල කිරීමට උත්සාහ දරලා තියෙනවා. ඔහු තම කාව්‍ය සංග්‍රහයේ පෙරවදනේ මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කරනවා. සතුරු බලවේගයනට හසුවන පුරාණ ජනතාවගේ වටිනා දේ ඔවුන්ට අහිමිව අඳුරට යන සමයක පසුවෙද්දීම උදාවන අභිනව ලෝකයේ රශ්මි කදම්බේ දෙසට නෙත්චිත් යොමු කරන හෝරාවක මේ දෙලොවක් අතරේ ජීවිතය යතුරු කළ ගජමන් නෝනා අඳුරු සිදුරු කරන රැස් කලඹක් විහිදුවා දුක් මුසුවක පැටලී දිවි ගමන් මඟ කෙටි කරගත් ආය. ඇයගේ හැඳුනුම්පත ලීවෝ කවරහුද? අප සමාජයේ ඇය ගැන නිපදවා ඇති කතනය සැබෑවක්ද? ඇයට පින්තූරයක් නොමැත. වටිනා කිවිඳියන් කලාකාරයන් අවැසි පමණින් බිහි නොකළ පුරුෂ බල සමාජයක ආඩම්බරයේ පිණිස විය යුතු මේ කිවිලියගේ ජීවිතයට එම සමාජයේ හිමි කර දුන් ඉරණම කුමක්ද? ඒ ඉතිහාසයෙන්ම සොයාගත යුත්තකි. ඉතිහාසයේ ඛේදය නම් ඒ ඇතම් දේ හමු නොවන තරම් ගැඹුරෙහිම වසන් කරගෙන සිටීමයි. එම පස පෙරලා රජමන් නෝනාගේ ජීව පින්තූරය සොයා ගැනීම වර්තමානයේට පැවරෙන මෙහෙවරකි. සැමියන් දෙදෙනත් එක කුහැර පුතුන් හැමදෙනා ඔවුන් හා ප්‍රාණප්‍රිය පියතුමා මෙන්ම උතුම් ගුරුවර දෙපළත් අකල්ලි අහිමි වීමෙන් ඇය කිවිදයකටපත් වූවාය. ඇගේ කවිය හාස උපහාසය මෙන්ම කෝප වේදනාවන් අනුව දෙකට පැලීවෙන් වීයයි. යපට ඔස්සේ යන විදුලිය දහරක්සේ ගජමන් නෝනාගේ කවිය ඇතුළතින් දිවෙන්නේ ඈ ඒ සියල්ලන්ගෙන් උරුම කොටගත් පහන් සංවේගයයි. දිලිදු දුගඳින් කොරිරු බියෙන් කටුක දුක් ගිමෙන් වැසී නොපහන් සඳක් මෙන් ගිලී යනමා මෙත් සිතිල් ඉස සඵල කරු ගැනීමෙනුයි අය සමාජයේ ගරුසරු ඇතිව ඉල්ලා සිටියා. දැන් මේ පරාක්‍රම කොඩිතුවක්කු කතා කරන ගජමන් නෝනා ගැන මේ දිනවල තවත් කලාකරුවන් රාශියක් ප්‍රධාන වශයෙන් කලාකරුවන් දෙදෙනෙක් කේ.වි. හේරත් සහ විමල් රත්න අධිකාරිය යන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා විසින් කිසියම් නිර්මාණයක් රූගත කරමින් පවතිනවා. එම නිර්මාණය වුන් හඳුන්වන්නේ දෝන ඉසබෙලා හෙවත් ගජමන් නෝනා යනුවෙන්. කොටස් 20කින් යුත් ප්‍රසාංගික ටෙලිනාට්‍යයක් හැටියට ඉදිරි කාලයේදී අපේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ට මෙම නාට්‍යමාලාව දැක ගැනීමට අවස්ථාව ලැබෙනවා. දැන් මේ දෝන ඉස්බෙලා හෙවත් ගජමන් නෝනා කියන ටෙලි වෘතාන්තයේ නිර්මාණකරු පිටපත රචක පෙළ රචක එයා හැටියට කටයුතු කරලා තියෙන්නේ කේ.වි. හේරත් ඔහු ප්‍රවීණ නාට්‍යවේදියෙක්. ඔහු මීට පෙරත් මෙවැනි පරිශනාත්මක වේදිකා නාට්‍ය වේදිකාවට ගෙනලා තියෙනවා. දැන් අප සමග ඉන්නවා කේ.වි. හේරත්. අයිබෝන් කේ.වි. අයිබෝන්. දැන් මා කලින් ඉදිරිපත් කරේ පරාක්‍රම කොඩිතුවක් නම් වූ කවියා ගජමන් නෝනාගේ චරිතය දෙසට ඔහුගේ කවි බසින් එල්ල කරන ලද කිසියම් ආලෝක ධාරාවක් පිළිබඳ හැඳින්වීමක්. දැන් ඔබ නාට්‍යකරුවෙක් හැටියට විශේෂයෙන් ටෙලි නාට්‍ය රචකයෙක් හැටියට ඇයි මේ ගජමන් නෝනාගේ චරිතයේ සුවිශේෂ වැදගත්කමක් දැක්කේ? මොකද මේ ගජමන් නෝනාගේ චරිතය පිළිබඳ වේදිකා නාට්‍යයක් ඉතා රමණීය වේදිකා නාට්‍යයක් දයානන්ද ගුණවර්ධන ශූරේ විසින් වේදිකාගත කළා තියෙනවා ගජමන් පුවත යනුවෙන්. මොකද්ද මේ විශේෂ පසුබිම? ටිකක් මම හිතන්නේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා ඉදිරිපත් කරපු සමහර කරුණු සත්‍යයි. ගජමන් නෝනා කියලා කියන්නේ ලන්දේසි වියත් ඉංග්‍රීසි වියත් මාරු වෙන කාලේ ලංකාවේ දක්ෂිණ ප්‍රදේශයේ කියන්නේ බටහිර පාලනට අසු වුණ ප්‍රදේශයේ වාසය කරපු කිවිලියක්. දැන් මේ කිවිලියගේ චරිතයත් කවිත්වයත් පවතින සමාජයෙන් උඩට පවතින සමාජයේ බැමි වලින් මිදුන එකක්ව පැවතුණා. දැන් මේ පවතින සමාජයේ මිදීම ඇගේ පැවැත්මට හානියක් වූ නිසා තමයි ඇගේ ජීවිතේ ඛේදවාචකයක් වෙන්නේ. නමුත් මේ ඛේදවාචක හරි సౌందර්යයි. මොකද මේ ඇගේ මරණය පවා ඇගේ ඛේදවාචකේ පවා సౌందర్యාත්මකයි. කොහොමද ඛේදවාචකය సౌందర్యාත්මකයි කියන්නේ? ඒ කියන්නේ දැන් ගජමන් නෝන කිවිඳිය Tamanට එන සියලුම ඛේදවාචකයන් ජය ගැනීමේ හැකියාවන් තිබියදී තම චරිතය ඒ වගේම තමන්ගේ ආත්ම ගෞරවය පාවා දීලා ජීවත් වෙන්න පුළුවන්කම තිබියදී තමයි ඒවා රැකගෙන කිවිදයක් හැටි තින්නේ. ඒත් වශයෙන්ම ගජවන්නෝන ගැන තිබුණ කවි කතන්දර මේ මිනිස්සු අතර පැවතුන ඕපදූප කතන්දර පරාක්‍රම කොටුවක් කවිය කියනවා වගේ අසත්‍යයි. ඒකේ ජීවිතය එකතු උගත්කම රූසපුව ආත්ම අභිමානී කියන දේවත් එක්ක කවිත්වය ආරක්ෂා කරගන්න උත්සාහ කරපු කාන්තාවක්. මේ උත්සාහය තමයි කේදවාචික බවට පත් වෙන්නේ. ඉතින් මේ ඇගේ මරණය පවා මම නම් දකින්නේ సౌందర్యාත්මක හැටියට. දැන් ගජමන්නෝනාගේ මේ වර්ණා කරන ලබන රූසපුව සහ ඈතුළ පැවති මේ කවිත්වය සුවිශේෂ හැකියාවම නොවේ දැගේ ඛේදයට පසු කාලේ වර්ධනය වෙන්න හේතු වන්නේ කියලා හිතෙන්නත් දැන් වැඩිමන් ඕනාගේ චරිතය දිහා සියුම්ව නිරීක්ෂණය කරනවා. ඔව් බුද්ධි. මරණයෙන් පසුවත් ඒ කවිත්වයේ රූසපුව සහ ඒගේ ආත්මාභිමානය ඉතුරුලා තියෙනවා. මම කියන්නේ ඒකයි ඒක సౌందර්යය කියලා. දැන් හොඳයි ඉතින් දැන් ගජමන් ඕනා වගේ කාන්තාවගේ චරිතය අද වර්තමාන ලාංකීය සමාජයේට ඔබ ප්‍රතිනිර්මාණය කරන්නේ ඇයි? ඒකාටකින් අදත් වර්තමානයේ පවතින සමාජ ක්‍රමයට ඔබෙන් සිටින කවිත්වයක් තියෙන ආත්මාභිමානයක් තියෙන පවතින සමාජයකට අනුගත වෙන්නේ නැති කෙනෙකුගේ ජීවිතය අද කීද වශයෙන් අද එදාට වඩා කීද වශයක් ඒක ඇත්තටම කලාකාරයෙක් දිහා බැලුවොත් කලාකාරින්ගේ ජීවිතේ ඊටාම ධර්ම කීද වශයකක් ගජමන් නෝනගේ චරිතය හා සමානයි දැන් ඔබේ ඔබේ ඔබේ නාට්‍ය නම් කළා තියෙන පෙරි නාට්‍ය නම් කළා තියෙන දෝණ ඉසබෙලා හේවත් ගජමන් නෝනා යනුවෙන් දැන් මේ ගජමන් ඕනා පිළිබඳ ජනප්‍රවාද තියෙනවා. ඓතිහාසික ලේඛනවල තියෙනවා. දැන් මූලාශ්‍ර තියෙනවා. මම හිතන්නේ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ සා කෞතුකාගාරය වගේ තැන්වල. ඔබ මෙහි මේ ටෙලිනාට්‍ය රචකයා හැටියට, නිර්මාණකරු හැටියට ගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම මේ අධ්‍යයනය කරලා මේ නිර්මාණය කරාද නැත්නම් එයින් එක් එක් අවස්ථා, ගේ ජීවිතයේ එක් එක් අවස්ථා තෝරාගෙන නාට්‍යමය අවස්ථා ගොඩනැගුවාද? ඔව් දැන් බුද්ධි මේ රචනය පිළිබඳ ඇඳින්වීමක් කරන්න පුළුවන්ද? එතන බුද්ධි මාස 6කට වැඩි කාලයක් මම මේ සම්බන්ධ පරීක්ෂණ කළා කෞතුකාගාරය සහ ජාතික රාජ්‍ය ලේඛනාගාරය. ඒ වගේම ඒ ජීවත් වුණ දකුණු ප්‍රදේශ සෑම ගම් ප්‍රදේශ ගාල්ලේ පල්පේ ඒ වගේම තුප්පහි වත්ත මාතර බෙලියත් ඒ සෑම ප්‍රදේශයකම පරීක්ෂණ කළා. ඒකේ නෑදෑයින් ඉන්නවද කියලා අපි සොයා බැලුවා. මේ සියලුම තොරතුරු එකතු කරගත්තට පස්සේ කිසිදාක කිසි කෙනෙකු සොයාගෙන නැති. ඒගේ ජීවිතේ තුනෙන් කොටසකට වැඩි ප්‍රමාණයක් සත්‍ය ප්‍රවෘත්ති අපට හමු වුණා. මේ සත්‍ය ප්‍රවෘත්ති ආශ්‍රයෙන් මට පුළුවන්කම තිබුණා ඉතුරු තුනෙන් දෙකොටස නිර්මාණාත්මක ගොඩනගන්න. නිදර්ශනක් වශයෙන් මේ තල්පේ ප්‍රදේශයේ ලන්දේසි හමුදාවේ නිලධාරියෙකු හා ඒ විවාහ වී සිටින බව පමණයි ඓතිහාසික සාධකවල සඳහන් වෙන්නේ. නමුත් මේ කොයි වගේ පුද්ගලයෙක්ද ඇය ඔහුට හමු වුණේ කොහේදීද විවාහය සිදු වුණේ කොයි ආකාරයේද වැනි කරුණු ඓතිහාසික සාධක මත මට නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඇගේ කවි අපි මේ කවි 150කට වඩා භාවිත වෙනවා. එයින් ගජමන්නෝනා ලියූ කවි හැර අර්ධයක පමණ ප්‍රමාණයක් මම අතින් ලිව්වා ඒ ඌරුවට. මොකද මේ ඒ විදිහට සමහර තැන් පුරවන්න ඕන නිසා. ඉතින් ඓතිහාසික වශයෙන් බැලුවත් මේක අසත්‍යක් වෙන්නේ නැහැ. හැබැයි ජනප්‍රවාද ඒ වගේම තෝම්බු ඓතිහාසික ලේඛන ඒ සෑම දෙයක්ම අනුසාරයෙන් තමයි අපි කතන්දරේ ගොඩනගලා තියෙන්නේ. ඔය දැන් ගජමන් ඕනාගේ දැන් අපිට අපිට අසන්නට ලැබී තිබෙන තොරතුරු අනුව අපි දන්නා කියන පරිදි දැන් ගජමන් ඕනා ජීවත් සිට තියෙන්නේ කොළඹනේ කොළඹ කොල්ලුපිටියේ නෑ නෑ ගජමන් ඕනා ඉපදිලා තියෙන්නේ කොළඹ කොල්ලුපිටියේ 1758 දී. ඒ බෞද්ධිස්ම කරපු තෝඹුව තියෙනවා මිලාගිරිය තෝඹුව. මිලාගිරිය. ඔව් මිලාගිරිය කියන ප්‍රදේශය. ඔව්. ඊට පස්සේ 1768 දී ඇයට අවුරුදු 11 කාලෙදී යනවා බෙලියත්තට මොකද ගජමන් ආරච්චිට හම්බ වෙනවා බෙලියත්තේ ආරච්චි වසම. ඉන් අවුරුදු 7කට පස්සේ 1772 දී මේ ඈ එනවා මාතර තුප්පහිවත්තේ පදිංචියට. මේ විදිහට ජීවිතය ගත වෙන්නේ. ඔව් එතකොට දැන් දැන් ගජමන් ඕනා ගැන කතා කරනකොට මුල් කාලේ ඇගේ ජන්මය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා නේ. මේ සඳහන් වෙන පහත් කුලයක උපන් කාන්තාවක් කියලා. ඒ ඒ පිළිබඳ ඓතිහාසික පසුබිම ඇගේ ජීවිතය මම හිතන්නේ ඇගේ ජීවිතේ එක ඛේද වාසිකයකට හේතු වුණේ මේ කාරණේයි. ඇයි මේ මුළු හදින්ම මම හිතන්නේ ප්‍රේම කරයි කියලා කියන ආදරය කරයි කියලා අපිට හිතෙන්නේ ඓතිහාසික සාධාරණ එළපාත මුදුලට පමණයි. එළපාත මුදුල කියන්නේ සබරගමුවේ වලව් පලන්තියක උපන් පුද්ගලෙක්. ඒ පුද්ගලයාත් මේ අත් වශයෙන්ම ගජවනුවට දැඩිසේ ආදරය කළා. නමුත් මෙන්න මේ සමාජීය බෙහෙදේ කියන්නේ ඇය මේ එක්තරා කුලයක කුල වර්ග 10ක 10 වෙනි කුලයටයි අයිති. මේ කාරණේ නිසා තමයි අත් වශයෙන්ම මේ ඇයට එළපාතු මුදලි හා විවාහ වෙන්න වලබුණේ. ඔව් ඊට පෙර මම හිතන්නේ දැන් පත්තායම ලේකම් සමග තිබිච්ච ප්‍රේම සම්බන්ධතාවය එවැනි කාරණා කිය වෙනවා. එතකොට ඇත්තම් කෙනෙකුට හිතෙන්නේ නැද්ද ගජමන් ඕනා තරමක මේ රාගයට නැඹුරු බර කාන්තාවක් කියලා මෙන්න මේ වගේ කවියක් නැත්නම් ලේඛකගේ කවිවල තියෙනවා. සොබන රුසිරු අඟනී මපුරුදු තරුණ තරුණ නුඹ සමග රති කෙලි කෙලි පමන සමන වන විලස අප සමගව වසන වසන කල සිතුනි දෙන ලෙස මිනිරුවන මම හිතන්නේ මේ කවිය නම් පත්තයම ලේඛකගේ නෙවෙයි පරාක්‍රම කොලිතේ කවිය. නෑ ඔව් ඔව් කියන්නේ මේ පත්තාම් ලේකන්ගේ කවියක් කියලා තමයි ඔහු ඉදිරිපත් කරන්නේ මේ. මට නම් එහෙම හමු වෙලා නෑ මොකද මේ හුඟක් මේ ගජමන් නෝන ගැන තිබුණ කවි කතන්දර ඇය ඇය අමුතු විදියට ඇඳ පැළඳ නිසා, ඇය නිර්භව සමාජයේ හැසිරුණු නිසා, සමහර පිරිමින් ඇය තුට්ටුකට ගණන් නොගත් නිසාත් හැතුණ කතන්දර හැටියට තමයි, ඕපදූප හැටියට තමයි මම නම් දකින්නේ. ඒකේ චරිතයක කේදවාචයක් කියුවොත් එක හේතුවක් ඒක වෙනවා. දැන් මොකද දැන් අපිට කියන්නේ තවත් හේතු ඇයට සැමියන් දෙදෙනෙක් හිටියා. ඔව්. ඉතින් එතකොට ඒ කාරණා දිහා බැලුවමත් ඇයට දරුවෝ රාශියක් හිටියා. කෙනෙකුට තර්ක කරන්න බැයිද මේ කාන්තාව කවි ලියන ටිකක් රතියට බර ගැහණියක් කියලා. නැහැ බුද්ධි. දැන් මේ නෑ මහන් මේ ජනප්‍රවාදයේ ඇගේ ඇගේ චරිතය ගොඩනංවා තියෙන ආකාරය පිළිබඳ. ජනප්‍රවාද එක ගත්තත් ඓතිහාසික හොයනකොට පේනවා ඇය මේ උගත්කමත් එක්ක විවාහය ප්‍රතික්ෂේප කර බොල හිටාම. ඇගේ පියාට තමයි මේ සරණපවාදෙන් දුරුණා වුනේ. ඒක විවාහ දෙකම පියාගේ ඕනකමටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අය රාගාධික කාන්තාවක් හැටියට ගේන එක මේ එකක් මේ කාලේ කවි වල බුද්ධි තිබුණා. මාතර කවිය මේ මේ රාගම් මාතර කවියේ දක්ෂණයක් ඒක. ඒතර ඒ ආසියේ මේ චරිතය ගොඩනගන්න බෑ. චරිතය ගොඩනගන්න වෙන්නේ මේ ඊට වඩා වෙනස් සාධක උඩයි. ඔව් ඒක තමයි දැන් ඔහු ආශ්‍රය කළා කියන. පත්තාය මේ ලේකම් සිටනාමල්ලිය ධම්මජෝති ඊට පස්සේ ජෝන් ඩොයිලි ඇලපාත මේ සෑම කෙනෙක් එක්කම ආදරයෙන් බඳුනයි කියන ජනප්‍රවාදයක් තමයි තියෙන්නේ. ආයිතිහාසික සත්‍ය ඒක නෙවෙයි. එහෙනම් ඓතිහාසික සත්‍යය මොකද්ද? ඒ කියන්නේ එවැනි පෙම් සම්බන්ධතාවයකට තිබී නැද්ද? නැහැ. දැන් ජෝන් ඩොයිලි තියපු ලිවි වල උනත් අපට හොයාගන්න අමාරුයි මොකද ජෝන් ඩොයිලිට කිසියම් දුක් ගැනවිල්ලක් තමයි කියලා තියෙන ඩොයිලිගේ දින රටාන් වල තියෙනවා. ඉදිරිපත් කරපු දිනේ සිටන් ඒ පෙස්සන්. දැන් පත්තෑම් ලේකම් කියන පුද්ගලයා මේකේ මාම කෙනෙක්. ඇයට බොහෝසෙන් වැඩිමහල් එක්කෙනෙක්. පත්තෑම් ලේකම් පමණක් නෙවෙයි කරතොට ධම්මානන්ද ස්වාමීන් වහන්සේ එක්කත් මෙයා සම්බන්ධයක් තිබ්බයි කියලා කියන්නේ. මෙයා මොකද විශ්වලාගෙන ගිහිල්ලා ඉගෙන ගන්නකොට තිබුණයි කියලා. එතකොට මේ නිර්භයව විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරපු නිසා මේ ශාස්ත්‍රයට තියෙන ආදරය නිසා තමයි ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරේ. මේ නිසා කටකතා හැදුනම් පෞද්ගල සමාජයට හරි වෙනස් කෙනෙක් නිසා මේ කටකතා තමයි පසුවේ රාගාධික කාන්තාවක් හැටියට මේ මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා. දැන් ඓතිහාසිකව කියවෙන ඔය ජෝන් ඩොයිලි විසින් ගජමන් ඕනාගේ අසරණකම නැත්නම් ඇගේ දක්ෂකම් ගැන සලකා බලා ඇයට ගම්මරක් දුන්නා කියන කතාව ඒ කියන්නේ ඓතිහාසිකව ඔප්පු කරන්න බැහැ. කිසිම කිසිම ඓතිහාසික ලේඛනයක සඳහන් වෙන්නේ නැහැ. ජෝන් ඩොයිලිගේ දිනසටහන් වල තියෙනවා මගේ ගේ හුණු ගා ගන්න පවා මට නිසා මේ කොළඹ ආණ්ඩුකාරයාගෙන් අවසර ගන්න ඕනේ කියලා. ඉතින් ගේ හුණු ගා ගන්න කොළඹ ආණ්ඩුකාරයෙන් අවසර ගන්න සිද්ධ වෙන කෙනෙකුට ගම්බරක් දෙන්න පුළුවන් කමක් නැහැ තවත් කෙනෙකුට. ඒතර මේ ගම්බර පිළිබඳ කතන්දරේ ඓතිහාසික වශයෙන් එන්නේ නැහැ. නෝනා ගමක් පිළිබඳ සිද්ධිය. දැන් නමුත් අප අප දැන් අප අපේ අපි දන්නවා අපි අපි දකින රජවන් නෝනාගේ පිළිරුව නෝනා ගම මේ හන්දියේ ඉදිකර තියෙනවා. ඒ ඇගේ අර සුපුරුදු මේ වස්ත්‍ර වස්ත්‍ර වලින් සැරසී. ඔව්. බුද්ධි මේක නම් හැදෙනවා නෝනා නෝනා කියන වචනෙත් එක්ක මොකක් හරි මේක හැදෙන්නේ නැති. පසු කාලයක මේක ගජමන් නෝනාගේ තදීපු ගම කියලා කවුරු හරි විශාල කැලෑවක් වෙනවා තිබිලා තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් පසු එක පිළිවෙලක් කරන්න දෙවි. දැන් මේ කරුණු කොයි විදිහකටවත් ඓතිහාසිකව පෝරන්න බෑ හේට ගම්වරක් දුන්න බව. දැන් ඔබේ ටෙලිනාට්‍ය මාලාවේදී කියන්නේ මේ මේ ඔබ ඔබ ගජමන් නෝනාගේ චරිතය දෙස හෙරන ආකල්පේ නැත්නම් දෘෂ්ටිය මොකක්ද? මම මුලින් කිව්වා වගේ මේ අර පවතින සමාජ ක්‍රමයට වෙනස්ව ජීවත් වෙන්න උත්සාහ කරපු කාන්තාවගේ ඛේදවාචකයේ මම సౌందర్యාත්මක දකිනවා වගේම මේ මම මේ සුපර් හියුමන් බීන් කියන එක නැත්නම් මේ සම විශාල අපිට විශ්වාස කරන්න බැරි දිව්‍යමය කාන්තාවක් හිටිය මේ කාන්තාව දකින මේ කාන්තාවත් මිනිස්සෙක්නේ මම හිතන්නේ මේ මේ පරක්‍රම ඔව් ඒ පොඩිතුවක් ඔහු කියන්නේ දිවමන් දිවමන් එක මම හිතන්නේ ඔව් මේ මනුස්සෙක් ඒ හියුමන් බීන් කෙනෙක් අන්න ඒක තමයි අපි විශේෂයෙන් දකින්නේ ඒ අතරතුර මේ සිදුවීම් මාලාව අපි විශාල වශයෙන් කවදාකවත් හොයාගත නැති විදිහට සිදුවීම් මාලාව අපිට ඉලාටි විකාශනය කරනවා. ඔව් හොඳයි දැන් ගජමන් වන්නාගේ චරිතයේ මූලිකම ලක්ෂණය මේ ඈට තිබිච්ච මේ කවිශක්තිය. ඔව්. කාව්‍ය නිර්මාණයේ ඈතුළ උපන් හපන්කම. ඔව්. මේ මේ මේ හපන්කම ඇයට ලැබෙන්න විශේෂ පසුබිමක් තිබිලා තියෙනවා. ඇගේ උපතින්ම ලද කවිත්වයක් හැටියටද ලේඛනවල හා අනිත් තොරතුරු ආශ්‍රිත ඔබට වටහා ගන්න ලැබුණා. මේ අයිති වෙන්නේ මේ යුගයේ තිබුණ එලීට්. ඒ කියන්නේ මේ තිබුණ මේ යුගත් පන්තියට තමයි අයිති වෙන්නේ. මිලාගිරි පාසලක් තිබුණා. මේ මිලාගිරි පාසලේ විදුහල්පති තමයි යගේ පියා. අම්මා යකි ඉගෙනුවා. ඒතරයි මුලදී හිතම්ම ලන්දේසි භාෂාව, පෘතුගීසි භාෂාව, ලතින් පිළිබඳ දැනීමක් තිබුණා. ඇයට සහජ හැකියාවකුත් තිබුණා ඉගෙන ගන්න. දැන් එයා අවුරුදු 9යි මේ පුංචිරුවන් පුංචිරුවන් පුංචි කලිය කියන කවිය කියනකොට. එතකොට ඊට පසු එයා ආශ්‍රය කරපු පත්තයවලේකම් කරතොර ධම්මානන්ද. ඒ වගේ අය අතිශය උගත් බුද්ධිමත් මේ යුගයේ හිටපු. ඉතින් ඇයට හැකියාවක් තිබුණා සංස්කෘත පාලි මේ සියලුම භාෂා ඉගෙන ගන්න. කවි පිළිබඳ. ඒ සහජ බුද්ධියත් මේ උගත්කමට එකතු වුණාම ඇය සුවිශේෂ කිවිදයක් වුණා. ප්‍රධාන වශයෙන් මෑ මේ භාෂා ශාස්ත්‍ර හදාarලා තියෙනවා. හදාarලා තියෙනවා. ඒ කියන්නේ සිංහල සංස්කෘත පාලි වැනි පුතුගීසි වැනි භාෂාවන් ප්‍රගුණ කරලා තියෙනවා. මේ ඔබ කියන්නේ ඒක ඇයට සහජයෙන් උරුමයක් තිබ්බයි. හදාරන්න ඒ වගේම ප්‍රතිභාෂාවක් තියකුත් තිබුණා. ඒ දෙක එකතු වීම තමයි කිවිදයක් උනේ. KB දැන් මම හිතන්නේ අපිට මේ සඳුරුතලේ වර්තමානයේ ගීතයක් රස විඳින්න ඉඩකඩ ලැබෙන වෙලාව. දැන් ඔබ අද තෝරාගත්ත ගීතය මොකද්ද මේ? ගජවන් නෝනාගේ පුරාවෘත්තයට සම්බන්ධ ගීතයක්ද? මොකද්ද? මේ එළපාත මුදලි පිළිබඳව කරුණාරත්න දියුල්ගනේ ශිල්පියා ගායනා කරන ඇලපාත මුදල් ගීතය. මම හිතන්නේ මේ ගීතේ ගීත සංකල්පනාව යමුනා මාලි පෙරේරා කිවිදියගේ අප කරුණාරත්න දියුල්ගනේ ගායනා කරන මේ ගීතේ රස විඳලා නැවතත් අපේ පිළිසඳරට එක් වෙනවා. රජමන් මද්මසාසනගන් රජමන් දුර ඈත වූද ගතිනා රංග පාට නොවේද සිතිනා කල පාට මුදලිමන් මද්මසාසනගන් රජමන් जमन මට කලවරය හදී පුන් සිසිවත පඳුලින් පෙමුනේ පුන් සඳලෙද කලවරය හදී පුන් සිසිවත පඳුලින් පෙමුනේ තහනම්ද සතුට සීමා දුම් රස කව් රස විඳුමා නොබැඳෙමිද පෙමින් කොමා අමනාප කිමයි උදහාස කිමයි මදුරාස නගන් ගජමන් මේ දුර මැද කවද කතිනා ළඟ පාත නොවේද සිටිනා එල්ල පාත මුදලිමා මද ආස නගන් ගජමන් මද ආස නගන් ගජමන් මද ආස නගන් ගජමන් දැන් කේබි අපිට අපේ ශ්‍රාවක වෙනුවෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ ටෙලිනාට්‍ය මාලාවේ දැන් ඔබ පිළිසඳරේ මුල් කොටසේදී ඔබ පැහැදිලි කරා මේ නිර්මාණය පිළිබඳ රචනාව පිළිබඳ. දැන් මේකේ නිෂ්පාදනය කෙරීගෙන යන්නේ කොහොමද මේ නිෂ්පාදනය සඳහා කුමන ප්‍රදේශයකද නැත්නම් මේ ගජමන් නෝනා ජීවිතය ගත කර ප්‍රදේශ තෝරාගෙන තියනවාද කොහොමද මේක යලි ගොඩ නැගෙන්නේ? ඔව් මේ අතවසින් මේක රූගත වෙන්නේ ගජමනුන වාසය කළ ගම් ප්‍රදේශයේ කිට්ටුවමයි රන්න කියන ප්‍රදේශය තමයි කියන්නේ මේ දකුණු පළාතේ අම්බලන්තොට තංගල්ල තංගල්ලට හැතැම්ම හතරක් පමණ මුදු ප්‍රදේශය තමයි මේක රූගත වෙන්නේ මොකද ගජමනුන වාසය කළ ඒ යුගය සහ ගෙවල් දොරවල් පාරවල් වෙන දේවල් නිරූපණය කරන්න පුළුවන් සූසු බිම් ප්‍රදේශයක් තමයි අපි හොයාගෙන තියෙන්නේ මේ නිර්මාණය ගැන රචනයේ වශයෙන් උත් නිර්මාණය වශයෙන් උත් කියුතු යමක් තිබෙනවා මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට මේ මියුසිකල් කියන තෙලිනාට්‍ය වර්ගය නිෂ්පාදනය වෙන්නේ ගජමන්නෝනා තෙලිනාට්‍යය. ඒ කියන්නේ මේකේ දෙබස් වගේම කවි තියෙනවා 200කට ආසන ප්‍රමාණයක් කවි තියෙනවා මේ කවි දෙබස් වශයෙන්ුත් ගායනා කරනවා දැන් උණුනුන් අතර සංවාදයක් ඇති වෙනකොට කවි වලින්මයි මේ සංවාදය තියෙන්නේ එතකොට මේ වාක් මේ සංගීතයේ බර උටින් නාට්‍යයක් මේක ඒ කියන්නේ මේ මේ ටෙලි නාට්‍ය මාලාව පුරාම ගීත ගයනවා. ගීත ගයනවා මේ මේ ප්‍රබලව කැපිපෙන සංගීතයක් තියෙනවා කියන එකද නැහැ. දැන් සංගීත සහිතව මේ කවි ගයන ටෙලි නාට්‍ය මාලාව දැන් උනත් විකාශනය වෙනවා. අපි සංගීතේ නැතිව කවියෙන් මේ ආ සංගීතයෙන් තොරව තොරව දෙගොල්ලන්ට සංවාදය ඇති වෙනවා කවි වලින්. ඉතින් එතකොට මේ කවි දැන් ප්‍රේක්ෂකයන්ට අසා රස විඳ ගන්න හැකියාව තියෙනවා කියලා ඔබ ඔව් මොකද මේ කවි දැන්ට උනත් කියන්නේ මේ මේකේ සංගීතංශයේ මාරෝ කටයුතු කරන්නේ රෝහණ විරසිංහ ශිල්පියා. ඔහුගේ තනු අනුව තමයි මේ සංවාද වශයෙන් උනත් ගැයෙන්නේ මේවා. සංගීතයෙන් තියෙනත් පුළුවන්. ඔව් නමුත් දැන් මේ මේ කවි ගජමන් නෝනාගේ මුල් කවිද නැත්තම් මේ ඔබ විසින් සකස් කර ගන්න ලද ඇතම් කවිද? මේ වැඩි වැඩි ප්‍රමාණයක් ගජමන් නෝනාගේ මුල් කවි. නමුත් මේ අවශ්‍ය ස්ථානවල ඊ ඌරුවට මම නැවත කවි රචනා කළා. ඒ කියන්නේ ඒ කවිවල ආభాෂය ලැබමින් ඒ කියන්නේ මේ භාෂාව වගේ දේවල් කරේ ඔබ ඔබ මේ පරිශ්‍රණයේ ඉන්නකොට මාස 6ක් 7ක් ඒ කවි සහයෝගේ ස්වරූපේ හුරු වෙනවා කෙනෙකුට. ඉතින් විතර අපහසුයක් නෑ එතකොට ඒ කවි ලියා ගන්න. ඔව් දැන් එතකොට දැන් ගජමන් ඕනා පිළිබඳ කතා කරනකොට ප්‍රධාන භූමිකා රාශියක් මේ අපට හමු වෙනවා. ඔව්. දැන් ගජමන් ඕනා ප්‍රධාන වශයෙන් අලපාත මුදලි පත්තාය මේ ලේකම් ඔව් ඒ දෙවරක් කිව්වා රමියන් දෙදෙනා. ඔව්. රමියන් දෙදෙනා. දෙදෙනා එතකොට ධම්මානන්ද ස්වාමීන් වහන්සේ එද මේ වගේ චරිත භූමිකා සඳහා කොහොමද මේ මූලික වශයෙන් දැන් ගජමන් ඕනාගේ ප්‍රතිරූපය නිර්මාණය කරන්නේ කවුද මේ මම හිතන්නේ මේක නිර්මාණය පිළිබඳ අධ්‍යක්ෂවරයා තමයි වැඩිපුර කතා කළේ ඉතින් නමුත් මේ ගන්න උත්සාහ කරා මේ වැඩාදික නිසා විමුරත්න චාරිත් සමාජය ගජමන් ඕනාගේ චරිතය නිරූපණය කිරීම සහ තෝරා තිබෙන වසන්ත චත් ගන්න ඕනේ දැන් විශේෂයෙන් දැන් ගජමන් ඕනාගේ ගායනා කොහොමද කරේ මේක අධ්‍යක්ෂකවරයා ඔව් නෑ මම ඔබත් මේකට සම්බන්ධ නිෂ්පාදනයේ මේ මෙතෙක් දවස් මේ මොකද නේද ආකාරයක ගායන ශක්තියක් තියෙනවා ආ ඒ කියන්නේ ඒ අභියෝගේ ජය ගන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කරනවා ඒ ඒ හැරෙන්න දැන් ඔබ මෙහි පෙර රචකයා හැටියට නිෂ්පාදනයේ අත්‍තර විමරත් අධිකාරියෙන් ඇසී ප්‍රශ්න මම ඔබෙන් අහන්නේ ඔබ ඔබ හඳුනාගත් විශේෂ ලක්ෂණ දැක්කද නිෂ්පාදනය කරමින් ගුගත කරමින් පවතින. ඔව් විශේෂයෙන් කිසිම ටෙලි නාට්‍යයක නොකරන ආකාරයේ විශේෂත්වයක් මෙහි තියෙනවා. අපි කියන්නේ අපි පිටම පුද්ගලයේ ඇඳුම් අඳිනකොට නැගිටිනකොට ඒ වගේම භාණ්ඩයක් අරගෙන යනකොට මේ හැම දෙයක්ම ඓතිහාසික දෙයක් වෙන්න ඕනේ. මොකද මේ කියන්නේ විසා මේ ඒ යුගයට 18 වෙනි සතවර්ෂයේ ආග හරියේ සහ 19 වෙනි සතවර්ෂයේ මුල හරියේ මේ යුගේ භාවිතා කරලා ඒ භාණ්ඩ හරියටම ඒවා හොයාගෙන ඕන භාවිතා කරන්න. ඒ නිසා අඳුම තරමින් ඒක 90ක් වූ ආසන්න වෙන ලක්ෂණ මේක තිබිය යුතුයි. ඒක තමයි සුවිශේෂත්වය. Thank you. හඳුන්තලය පටිගත කළ රංජනී රූපසිංහ. සැලසුම්කට ඉදිරිපත් කළේ බුදුදාස ගලප්ප. නිෂ්පාදනය සුනිල් අබේසිරි පීරක්කුඩි. එක්දහස් නමසය අනු නමය වසරේ සැප්තැම්බර් මාසයේ 13 වන දින ප්‍රචාරය කරන ලද ගජමන් නෝනා කිමිදියගේ චරිතාපදානය පිළිබඳව සාකච්ඡා කෙරෙන සඳලු තලයේ වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරිකා පෙරේරා. සඳාවේ මිහිරට ගීත රසයකුත් අපි එක් කරගනිමු. පරිසරයයි ආදරයයි සෙනෙහසයි දයාවයි මේ ඔක්කොම එකට පෙළ ගැස්සුණු කල මොනතරම් අපූර්ව වේවිද ගීතමය චිත්‍රයට ආරාධනා සෝමතිලක ජයමහසූරීන්ට චන්දේ අඳුර පියන්පත් වැසෙනා නොමැති සිතුවිලි සයුරක් නැද සරණ විටදි රැගෙන තුරාවට දෙවක් නොමැති සිතුවිලි සයුරක් පත් නැසෙන වෙලාවට නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහිනලෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවාවටයි